ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදාබුද්ධි සම්පන්න පින්වත්නි ජීවිතයේ නිවැරදි අවබෝධය ඇති කරගන්නට සාධාරණ හැම කෙනෙක්ම සාමාන්‍ය පුද්ගලයාට නොපෙනෙන සාමාන්‍ය පුතග්ජන සිතකට නොදැනෙන නොතේරෙන විදිහකට ලෝකය දිහා ලෝකයේ සත්‍ය తত্ত্বය දකින්න හැම වෙලේම උත්සාහ ගන්න ඕනේ. ඒ සඳහා සත්‍ය తত্ত্বය දකින්න සත්‍ය తত্ত্বය අවබෝධ වෙන්න ඕනේ. මම හැමදාම මතක් කරන්නේ මේ දේශනා මාලාවේ අපේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියන අපිට මේ ලෝකයේ අරමුණු වෙන ඉන්ද්‍රියන් එක එක්කෙනාගේ එක එක්කෙනාගේ පරාසය වෙනස්. හරියට නිකන් එක එක දුරේක්ෂ තියෙනවා නේද? ඒ ඒ වගේ තියෙන හදලා තියෙන විදිහ අනුව එයාට පේන දුර වෙනස් වෙනවා. ඈත ඈත බලනද ඈත බලනද එක එක එක එක එක මැෂින් එකේ සකස් කරලා තියෙන විදිහ අනුව පේන ප්‍රමාණය අඩු වෙනවා. එතනින් හරියට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි එකක් ගත්තොත් එහෙම ඒකට පේන්නේ පොඩි දුරයි. සමහර දෙනා ගොඩාක් ඈතට පේනවා. අන්න ඒ වගේ අපේ අපේ මනස සකස් කරගත්ත ආකාරය අනුව තමයි ලෝකේ විනිවිද දකින්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ විනිවිද දකින අයට සාමාන්‍ය පුද්ගලයන්ට වැඩිය ගැටලුවකදී අපහසුතාවයන් නැති වෙන තැන්වල අනිත් අයට රිදෙන තැන්වල ඒ ප්‍රශ්නය වෙනස් ආකාරයකට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකෙන්ද සමහර විට කෙනෙකුට ඇඬෙන්නේ නැහැ. කෙනෙකුට පශ්චාත්තාප ඇති වෙන්නේ අසාර්ථක වෙන තැන් තියෙනවා වුණ කෙනෙකුට අසාර්ථක වෙන තැන්වලදී මම හැමදාම කියන්නේ අසාර්ථක වෙනවා නම් ජීවිතේ හුඟක් අය සමහර අසාර්ථක අවස්ථාවලදී කඩාගෙන වැටෙනවා. හැබැයි සමහර අය අපි දැකලා තියෙනවා ඒ අසාර්ථකකම දිහා හොඳට නුවණින් බලනවා. එතන මට වැරදුනා කියලා. නුවණින් බලනකොට ඒ අසාර්ථකද සිද්ධිය යට තියෙනවා අසාර්ථක වෙන්න හරි හේතු ටික. හරි හේතු ටික හඳුනා ගත්තොත් එයා එහෙම පිළියමක් යොදනවා. කවුරුහරි බොහොම තරහ ගිල්ල අපිට බයිනකොට ඒක අපේ අසාර්ථකකම. එතකොට ඒකට හේතුව හොයන්නේ නැතුව සමහර අය අනිත් පැත්තට බැනලා දානවා. ඒ තමයි හේතුව හොයන්නේ නැතුව කලබල වෙන අය. සමහර අය එහෙම නැහැ. ඒ බැනුම තුල බලනවා. ඇයි මට මෙයා බනින්නේ? ඒකට මගේ මොකද වෙලා තියෙන වැරද්ද? නැත්නම් මෙයාගේ වැරද්දක්ද? මගේ වැරද්දක්ද? හරියටම බලලා හරියටම හේතු හොයාගන්නවා. එහෙම හේතුව නැති කරගන්න පුළුවන් නම් ඒ අසාර්ථකත්වය විසඳ ගන්න පුළුවන්. අපේ ජීවිත ජීවිතයේ සැබෑ తত্ত্বය ඇඬෙනවා නම් කවුද හිතන්නේ? ඇයි මට ඇඬෙන්නේ කියලා? හුඟක් අය හිතනවා අහවලාගේ මරණය හින්දා මට ඇඬෙන්නේ කියලා. හරියට හේතුව හොයාගන්න නැහැ කියන්නේ. නේද? යම් කෙනෙක්ගේ මරණය මට ඇඬෙන්න හේතුවක් නම් ඒක ලෝකයේ ඇත්තක් නම් එයාගේ මරණයට හැමෝටම ඇඬෙන්න ඕනේ. කෙනෙක් මරනවා මට විතරයි නම් ඇඬෙන්නේ. මහලාගේ ඉන්න දෙන්නෙකුට තුන් දෙනෙකුට විතරයි නම් ඇඬෙන්නේ. එහෙනම් එතන තියෙන්නේ එයාගේ මරණයේද ප්‍රශ්නේ මගේ හිතේද ප්‍රශ්නේ තියෙන්නේ. නේද? ඉතින් බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි තේරෙන්නේ මේ මගේ හිතේ තියෙන ප්‍රශ්නයකටයි මට මේ ඇඬෙන්නේ කියලා. ඒ ඒ ඒ ඇඬෙන ඒ මරණය ඇඬෙන ප්‍රශ්නයක් නම් හැමෝටම ඇඬෙන්න ඕනේ. නේද? හැමෝටම ඇඬෙන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණ වෙනස තියෙන්නේ මගේ හිතේ. එහෙනම් එහෙනම් හදන්න ඕන කොහෙද? හිත හදන්න ඕනේ. ඒ අය හේතුව දැනගන්නවා. හේතුව දැනගෙන ඉක්මනට හේතුව සකස් කරගන්නවා. සමහර අයට දැනෙන්නේ ලොකු පීඩා එනකොට මේක මගේ ප්‍රශ්නයක් කියලා තේරෙන්නේ ඒක තේරෙන්නේ නැතුව අසරණ වෙනවා. මොනවා කරත් විසඳ ගන්න බැරි වෙනවා සමහර අයට. හරි සමහරට ආදරය වගේ දෙයකින් පෙරදුනහම සමහර අය ලොකු ගැටලුවක් කරගන්න. එතන තියෙන්නේ තමන්ගේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇතුලේ තියෙන ලෙන්ගතුකම් හින්දා රිදෙන්නේ. එහෙනම් ලෙන්ගතුකම අඩු කරපු ගම රිදෙන්නේ. නැතර ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් එහා පැත්තත් එක පුරාලනවා. එහා පැත්තත් එක පුරාලලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව සමහරවිට ඇතුලෙන් එන ගින්න දරා ගන්න බැරුව කෝච්චි වලට හිටන් පයින්නවා. මේ ඔක්කොටම හේතුව මේ ලෝකය ගැන තේරුම් ගන්නේ නැතිකම. අපිට පේන පැතිකඩට වැඩිය නොපෙනෙන දේවල් වගේ නොතේරෙන අපේ සීමාවෙන් ඔබට නොතේරෙන දේවල් වගේක් තියෙනවා. අන්න ඒකයි ඒ නොතේරෙන දේවල් දැන ගැනීම සඳහා කරන නුවණ මෙහෙයවීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. එයාට ලෝකය හරියට පේන්න පටන් ගන්නවා ඊට පස්සේ. අන්නේ පේනීම සඳහා කරන වැඩ පිළිවෙලට කියනවා විදර්ශනාව කියලා. ඒකයි අපි ඒක හඳුන්වන්නේ පෙනෙන ලෝකේ නොපෙනෙන පැතිකඩ. ඒක සැහිලා තියෙන හුඟක් අයට. ඒක අන්ධකාරයේ තියෙන දෙයක් වගේ. උදාහරණයක් තව උදාහරණයක් කිව්වොත් අපි හැමදාම කතා කරන මිනිස්සෙගේ කටක තියෙන කෙල, සෙම, සොටු ඔක්කොම හැම කෙනාගෙන් පිළිකුල්ද නැද්ද? පිළිකුල්. ඒක හින්දාම කෙනෙක් ටොෆියක් කාලා අපිට දුන්නොත් ඉතිරි බය කන්න කියලා. කියනකොටත් අපිරියයි. නේද? හැබැයි තමන්ගේ දරුවෙක් අම්මෙකුට හරි තාත්තෙකුට හරි දුන්නොත් නේද? අන්න අපිට ඒකේ පේන පැත්ත මොකද්ද? පේන පැත්ත තමයි අම්මට තාත්තට ඉතින් අපිරිය නැහැ. නේද? නොපෙනෙන පැත්ත මොකද්ද? අම්මට තාත්තට උනත් කාගේත් කටක තියෙන කෙලසෙම සුටු කියන ඒවා අප්‍රසන්නයි. නමුත් ආදරය කියලා කියන, ලෝභය කියලා කියන අකුසලයේ විසින් ඒක වහනවා. හරිද? ඒක වැහෙනවා. අකුසලයේ විසින් මෝහය ඇති කරන එකක් අකුසලයේ කියලා කියන්නේ. ඇත්ත වැහෙන එකක් අකුසලයේ කියලා කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ අපිට. ඒක නොපෙනෙන පැත්ත ඒක. කෙනෙක් අපිට බයිනකොට තරහ යනවා. තරහ ගියම මම දුකෙන් ඉන්නේ. මේකට හේතුව අහවලා බැන්න එක කියලා ඒක තමයි අපිට පේන පැත්ත. එයා දුකෙන් ඉන්නේ. අපි කියන්නේ එහෙමයි. එයා ගොඩක් දුකෙන් ඉන්නේ. මොකද අහවලා බැන්නනේ. නේද? නොපෙනෙන පැත්ත මොකද්ද? එයා හුඟක් දුකෙන් ඉන්නේ. ඒ තමයි අහවලාගෙන් ප්‍රිය වචන ලබා ගැනීම සඳහා තියෙන තණ්හාව හින්දා එයා දුකෙන් ඉන්නේ. හරි? ඇත්ත කතාව කෝක දුකෙන්. පස්සේ කතාවයි. නේද? ඇත්ත කතාව තේරෙන්නේ නැතුව අපි ලොකු දුකක් විඳිනවා ජීවිතේ. අන්නේ ඇත්ත දකින විදිහට හිත සකස් කරගන්න නම් අපි අපි දිහා හොඳට හැරිලා බලන්න ඕන. අපිට අපි දිහා බලා ගන්න පුළුවන් කමක් නැහැ. අපේ තියෙන ක්‍රියාවලි පහක් කියලා මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නවා. මොනවද ක්‍රියාවලි පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා. ඒ ක්‍රියාවලි පහ තේරුම් ගන්න අපි කතා වුණා. ඊයේ දවසෙත් අපි හිමින් සැරේ මේක ඇතුළට එවිකම් කරන්න ඕනේ කියලා. එවිකම් කරන්නට නම් අපි හිත එකඟ කරගෙන මේක අපිම ගවේෂණය කරන්න ඕනේ. මම ලැජ්ජායතෙන් හැම වෙලෙම කියන්නේ අපි ෆෝන් එක හොඳට ගවේෂණය කරලා තියෙනවා. කම්පියුටරේ ගවේෂණය කරලා තියෙනවා. එහා ගෙදරත් ගවේෂණය කරලා තියෙනවා. නේද? දේශපාලන පක්ෂ ගවේෂණය කරලා තියෙනවා. ඒ ගැන ඉතින් ආය අහන්න දෙයක් නැහැ. ඔක්කොම අපි හොයලා තියෙන්නේ. අම්මා තාත්තා ගැන පවා හොයලා තියෙනවා. හොඳට දන්නවා ඔක්කොම. දන්නේම නැත්තේ තමන් ගැන දන්නේ නැත්තේ. ඒකට මම ඉඳලාමත් බණ කියන්න ගිහිල්ලා ගියාම අහනවා තමන් ගැන වැඩියෙන්ම දන්නේ කවුද? කට්ටිය කියනවා මම්ම තමයි කියලා. ප්‍රශ්න දෙකක් තුනක් අහලා බලනකොට මං ගැන මං දන්නේම නෑ. මං ගැන හොයන එක තමයි විදර්ශනාව කියලා කියන්නේ. මගේ සත්‍ය తත්වය ගැන හොයන එක. ඒ හොයනකොට මට මගේ ඇතුලේ තියෙන දැනීමට සාපේක්ෂවයි අනිත් අයව තේරෙන්නේ. හරිද? අපි මේක ගැන සුට්ටක් කතා කරලා ඉමු. මට සාපේක්ෂව අනිත් අය මනිනවා. ඒකට කියනවා මිම්මක් මාන්නයක් කියලා. හරිද? විදර්ශකයාට මේ ලෝකය දැනෙන්නේ අනිත් අයට දැනෙන විදිහට නෙමෙයි කියලා මං කිව්වා. සාමාන්‍ය මනුස්සයට මේ ලෝකය දැනෙන විදිහට වැඩිය දැනෙන විදිහ මේ බලන්න. අපි කාගේ හරි කරකට අතක් තියෙනවා ආදරයක් ඇති වෙලා හිතේ. එයා අරගෙන එයාගේ අත අපේ කරෙන් තියෙනවා. මට මොකද හිතෙන්නේ? මට ඇති වුණ හැඟීම හා සමානම හැඟීම එයාට ඇති වෙන්න ඇති කියලා. හරිද දන්නේ හරියටම හරි කියලා කියන්න පුළුවන්. නෑ වෙනත් හැඟීමකින් ඒක තියන්න පුළුවන්. හැබැයි අපිට රැවටෙනවා. නේද? එහෙම තමයි අපි රැවටෙන්නේ. මගේ හිතේ අපි හැමෝම ආදරය භුක්ති විඳලා තියෙනවා. මට ආදරයේ විදිහට දැනෙච්ච දේ, Tamanට ආදරයේ විදිහට දැනෙන දේ අනිත් අයටත් ඒ විදිහටම දැනෙන්නේ කියලා කියන්න පුළුවන්ද? හැබැයි අපි හිතන්නේ එහෙමමද නැද්ද? නේද? ඒක ඉන්න සමහර වෙලාවට මහා අමුතු වැඩ වෙනවා. අමුතු වැඩ වුණාට පස්සේ අපි කියනවා හිතාගෙන හිටියේ කෙනා නෙවෙයි. එහෙමත් නෙවෙයි කියන්නේ හිතාගෙන හිටිය කෙනා නෙවෙයි වගේ කියලා කියන්නේ. ඒත් හරියට දන්නේ නැහැ. නේද? හොඳද නරකද කියලාවත් දන්නේ නැහැ. ඒකට අපි අපිට සාපේක්ෂවයි මේ ලෝකෙ මනින්නේ. ඒ ඔක්කොම අපිට නොතේරිච්ච තැන්. අපේ ඇතිවන හැඟීම් පිළිබඳව අපි ගවේෂණය කරන්නේ නැහැ. විදර්ශකයෝ එහෙම නැහැ. ඒක ගවේෂණය කරනවා. එහෙම ඉන්නකොට මම කියනකොට මොකක්ද දැනීමක් තියෙනවා මට. නේද? මම කියනකොට මොකක්ද දැනීමක් තියෙනවා. මම කියනකොට මේ ශරීරයත් එක්ක මොකක් හරි එකට මම කියනවා. කවුරු හරි කෙනෙක් හරියටම හෙව්වොත් මොකේද මම කියන්නේ කියලා? හරියටම හෙව්වොත් මොකේද මම කියන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් එනවා එතන. හරි. අපි ගැන පස්සේ කතා කරමු. නමුත් මම මෙහෙම අහනවා. මේ කවුරුහරි මට වැඩිය ගොඩාක් ඉගෙන ගත්ත ගොඩාක් ධනෙ තියෙන ගොඩාක් ඉහළයි කියලා සම්මත පිරිසක් ළඟට මම යනවා. එහෙනම් එයා මම කියන කෙනාව දැනෙන්නේ මට කොහොමද? මං ඉන්නේ කොහොමද නිකන්? හැකිලිලා වගේ ඉන්නේ, චූටි වගේ තේරෙන්නේ. එතකොට මම ගොඩක් පොඩි. මට වැඩිය ගොඩක් ඉගෙන ගත්තේ නැති, මුදලුත් නැති, හැකියාවරුත් නැති පිරිසක් ඉන්න තැනකට මොකක් හරි උත්සවයකට හරි මට එන්න කියලා මං යනවා. එතන මං කොහොමද? ලොකුට නේද? ඔය දෙයින් කෝක දන්නේ හරි. නේද? ඒ කියන්නේ මම කියන සංකල්පය මගේ තුළම හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? ඒක නෙන්න. නේද? ඉතින් එහෙම බලනකොට ප්‍රශ්න එනවා මොකක්ද කොහොමද මේ මම කියන සංකල්පය මට හැදුනේ? මම කියන එක මට හැදුනේ කොහොමද? ඒකින්ද වෙන අයට නොපෙනෙන පැති හොයන්න පටන් ගන්නවා. කවුද? විදර්ශකයාට ලෝකයේ තියෙන සත්‍ය தත්ත්වය හොයන්න හිතෙනවා. එයා හොයන තමන් තුළ තියෙන හැඟීම් පිළිබඳව ආදරය වගේ දේවල්. ඒව ගැන හොයනකොට හොඳට තේරෙනවා. හොඳට බලනවා. ඉතින් තමන් දිහා බලන්න ඕනේ. වෙන කෙනෙක් ගොඩක් වෙනස් වෙලා සැරෙන් සැරේ සැරෙන් සැරේ කෙනෙක් ඉන්නවා මට වැඩියෙන් ආදරය කරනවා ආය අඩු වෙනවා ආය වැඩි වෙනවා ආය නැත්තටම නෑ වගේ වෙනවා ඉතින් හරි ප්‍රශ්නයක ඉන්නවා මේක හරියන්නේ නෑ වගේ ඉන්නවා ආය හරියනවා වගේ ඉන්නවා එහෙම ප්‍රශ්නයක ඉන්න කෙනෙකුට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න කාගේ දිහාද හැල්ල බලන්න ඕන තමන්ගේ දිහා හැල්ල බලනවා මගේ හිතේ ආදරය කොහොමද දන්නේ කෙනෙක් කෙරෙහි තියෙන ආදරය හැම වෙලෙම එක වගේද හොඳට බලන කෙනෙකුට ඒක මම කියන්නේ හැම දෙයකම තීරණයක් ගන්න ඉස්සෙල්ලා ගවේෂණයක් කරලා බලන්න ඕන. මගේ හිතේ කෙනෙක් කෙරෙහි උපදින ආදරය හැම වෙලාවකම වගේ වෙනස් වෙනවද නැද්ද? වෙලාවකට ඕනමයි කියලා හිතනවා, වෙලාවකට සාමාන්‍යයි, වෙලාවකට ඕනෙම නැහැ කියලා හිතනවා. නැති එකමයි හොඳ කියලා හිතනවා. ආය වෙලාවකට ආය ඕන කියලා හිතනවා. ඒක අඩු වැඩි වෙන වෙලාව තීරණය කරන්නේ මන්ද? මන්ද? මට කැමති වෙලාවට වැඩි කරගන්න, මට කැමති වෙලාවට අඩු කරගන්න පුළුවන්ද? නෑ. නේද? එහෙනම් ඒක මට අයිතිද? වෙනසක් නැහැ. එහෙනම් මට වගේම මගේ හැපත් ඉන්න කෙනා මම ආදරය කරන කෙනාගේ හිත ඒ වගේම වෙනස් වෙනවද නැද්ද? ඒක එයාටයි තියද? අර මොකද එහෙමත් නැහැ. එහෙනම් මම යත් එක රණ්ඩුවල්ලා හරියනවද? නැහැ. ඒවා කවදාකවත් විනිවිද දකින්න බෑ. ඒවා හැම වෙලෙම වෙනස් වෙන දේවල්. වෙනස් වෙන අල්ලලා තියාගන්න බැරි දේවල් වගේක් අල්ලලා තියාගන්න හැදුවට කවදාකවත් තියාගන්න බෑ. නේද? අපිට හරි වෙහෙසයි. තමන් ළඟින් ඉන්න අයව තමන්ට ඕන හැටියට තියාගන්න ගන්න උත්සාහය පරාජිතයේද නැද්ද හැමදාම නේද හැමදාම පරාජිතයේ මේ පරාජිතකම තියාගෙන හැබැයි අහිංසක බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා තව ටික දවසයි ඔක්කොම හරියනවා මං ආදරය කරන කෙනෙක් ඉන්නවා එයා එක දිගට මට වෙනස් වෙන්නෙම නැතුව ආදරය කරන දවස තව ටික දවසකින් එනවා එදා වෙනකන් තමයි මම මේ නොයවිසිලින් බලාගෙන ඉන්නේ කියලා ඉන්නවද නැද්ද ඒක එන දවස එනවද ආ ඒක නෙන්න. එහෙනම් හැමදාම පෙරදිලා වගේ ජීවත් වෙන්න වෙන්නේ. හරි. මේක දැනගෙන ආදරය වෙනවා. විදර්ශනා සිත් තියෙන අය මේ විදර්ශකයා කියලා කිව්වම මහා ලොකු මේ මේ උතුරු සල්ම දාගෙන හැම වෙලෙම ඉන්න ගෙදර වැඩක් කරන්නේ නැති අපිට එහෙම සංකල්පයක් තියෙන්නේ. ගෙදර වැඩක් කරන්නේ නැති ලෝකයෙන් අයින් වෙලා ඉන්න මේ වැඩි කතා බහ කරන්නේ නැති මේ වැඩ කරන්නේ නැති රස්සාවෙන් අයින් වෙලා ඉන්න ඒ වගේ කෙනෙක්ද? නෑ එහෙමම වෙන්න ඕනද? එහෙම වෙනවා නම් හොඳයි. නේද? වේගෙන් විදර්ශනා වඩන්න පුළුවන්. ඒකට නින්දා කරනවා නෙවෙයි. එහෙම නැති කෙනෙකුට විදර්ශකයෙක් කියන්න බෑද? තමන්ගේ ජීවිතය විනිවිද දකින්නා විදර්ශකයා. තමන් ගැන ගවේෂණය කරන්නා විදර්ශකයා. අනුන් ගැන ගවේෂණය කරන්නා අර මේ ඕපදුප හොයන්න නෙවෙයි. <laughs> සත්‍ය తත්වයේ ගවේෂණය කරන්නා විදර්ශකයා. එහෙනම් අපි අපේ සත්‍ය తත්වයේ ගවේෂණය කරන්න ඕනේ. මගේ කියලා මේ ගත්ත හිත අපේ ජීවිතයට වැඩි පුරම හානි කරලා තියෙන්නේ. අරමුණට යන්න දෙන්නේ නැතුව වැඩි පුරම බාධා කරලා තියෙන්නේ. අම්මද තාත්තද සහෝදරයෝද ඥාතියෝද නැත්නම් තමන්ගේම හිතද ඉතින් වැඩියෙන්ම බාධා වැඩියෙන්ම බාධා කරපෙක් කෙනාට කියන්න ඕන හතුරෙක් කියලාද මිතුරෙක් කියලාද එහෙනම් හිත හතුරෙක්ද? වැඩියෙන් උදව් කරලා තියෙන්නේ කවුද? ආයෙත් හිත. එහෙනම් මිතුරෙක්ද? හරියට කියන්න පුළුවන්ද? විතක මිතුරෙක් විතක හතුරෙක්. මිතුරෙක්ම කරලා තියාගන්න පුළුවන් නම් නේද? එහෙම කරන්න ක්‍රමයක් තියෙනවද දන්නේ හිත මිතුරු වෙසෙම තියාගන්න පුළුවන් නම් ඔක්කොම එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා අහම අපි හිර වෙනවා. ඇයි අපි අපි ගැන හෙව්වේ නැහැ. හෙව්වේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවද කියලා හෙව්වේ නැහැ. සමහර වෙලාවට අපිට ආපු අදහස් ජීවිතේ මෙන්න මේ වගේ අරමුණු වලට යනවා කියලා ආපු අදහස් ඒවට උනන්දුවෙන් වැඩ කරපු හැටි ටික දවසක් නේද? ඒ උනන්දුව තියාගන්න බැරි වෙච්ච හැටි නේද? ඒ කොටම හේතුව ඇයි? මේවා කොහොමද කරන්න කියලා මගේ පැත්තෙන් මම දැක එක අරමුණක එක දිගට ඉඳ බැරුව ලත වෙනවා. එක අරමුණක ඉඳ හිත පුහුණු කරන්නේ නැතුව නේද? නැතිකම හින්දා යන්නම් වාලේ යන ස්වરૂපයක් තියෙනවා. උදේ පාන්දර නැගිට වෙලාවෙ ඉඳන් හිත කියන කියන කියන කියන දේවල් කරමින් හිතේ වසඟයටම ගිහිලා ජීවත් වෙන ස්වභාවයක් සාමාන්‍ය මිනිසුන්ගේ තියෙනවා. විදර්ශකයෝ එහෙම නැහැ. සිතත් එක්ක සිත ගවේෂණය කරනවා. මේක හොඳ දේ මේක නරක දේ කියලා තේරුම් ගන්නවා. නරක දේ බලවත් වුණොත් හොඳ දේ අභිභවා යනවා කියලා තේරුම් ගන්නවා. එහෙමනම් හොඳ දේ බලවත් කරන්න ඕනේ. හරි නැති හොඳ සිතුවිලි උපද්දවන්න ඕනේ කියලා හොයා ගන්නවා. උපද්දපු සිතුවිලි වර්ධනය කරන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. වර්ධනය කරපු සිතුවිලි අඩු වෙන්න දෙන්නේ නැතුව පවත්වන්න ඕනේ කියලා තේරුම් ගන්නවා. තමන්ගේ ක්‍රියාවලිය තේරුම් ගන්නවා. මෙතන කොහොමද යහපත් දේ වෙන්නේ? එයා හොඳට දන්නවා. අන්න ඒ හොඳට දන්නවා තමන්ගේ සිත සකස් කරන ආකාරය. මොකද ඒකේ ක්‍රමවේද ටික සිතක් සකස් වෙන ක්‍රමවේද ටික එයා එයාගේ තුලින් අත්හදා බලලා තියෙනවා. හරිද? හිත ස්පර්ශ කරලා තියෙනවා. තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරලා තියෙනවා. ඒකෙන් තේරෙන්නේ ලෞකික ජීවිතයේ හිණිපෙත්තටම ජය ගන්න නම් ඔය වගේ ගවේෂණයක් ඕනද නැද්ද? ඒ ලෝකෝත්තර ජීවිතේ පැත්තකින් තියන්නකො පොඩ්ඩක්. ඇයි? නැත්තම් මොකද වෙන්නේ? හුඟාක් ව්‍යාපාර ආදී කරන අයට මොකද වෙන්නේ? Tamange හිතේ එකපාර්ටම කොනක අයිනක ඇති වෙන අකුසල් වගේක් තියෙන මුදල් හම්බෙනකොට. ඒ අකුසලේ අර තේරුම් ගන්න බැරුව කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ, සරව ගොඩකට සරව එකතු වෙනවා වගේ නේ සරව තියෙන තුවාලයකට නැවත නැවත ඒවා අයින් කරේ නැත්නම් සරව එකතු වෙනවා වගේ Tamange හිතේ තියෙන Tamanට අහිත පිණිස උපදින සිතුවිලි දන්නේම නැතුව දවසින් දවස දවසින් දවස වර්ධනය වෙලා මුළු ව්‍යාපාරෙම කඩා වැටෙනවා. හරිද? ලෝකෝත්තර පැත්තත් ඒ වගේමයි. ලෝකෝත්තර සිතුවිලි තියෙන අයත් වර්ධනය කරගන්න Brahmachari ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනකම් හොයන්නම බැරි වෙනවා. ඉතින් ඒකින්ද මේ දේවල් දැනගෙන අපි මේ දේවල් සකස් කරගෙන ජීවත් වෙන හැටි හැම ඉරියව්වකදී මේ දේවල් සකස් කරගෙන ජීවත් වෙන හැටි තේරුම් ගන්න ඕනේ හොයා ගන්න ඕනේ මොකද කරන්න කියලා තේරුම් ගන්න ඕනේ ඒකට තමන්ගේ හිතට එවිවා බලන්න ඕනේ දුර ගමනක් යන්න සූදානම් වෙනවා වාහනයකින් කෙනෙක් තනියම එයාට අඩුම ගානේ වතුරේ වරුණොත් රේඩියේටරේ දාගන්නවත් දන්නේ නැහැ පැච් එකක් ගියොත් රෝදයක් මාරු කරගන්නවත් දන්නේ නැහැ වාහනේ කිසියම් දෙයක් හදාගන්න දන්නේ නැහැ. පොඩි පොඩි දෙයක්වත්. එයාගෙන් අහුවත් ඔයාලට ගමනාන්තයට යන්න පුළුවන් වේද කියලා යමනවා කියලාද? විශ්වාස නැහැ. නේද? යම්කිසි කෙනෙක් ඉන්නවා සාමාන්‍ය දුරට හුඟක් දේවල් හදාගන්න දන්නවා. පොඩි පොඩි හොස් එකක් ගියවුනක් දාගන්න දන්නවා හුඟක් දේවල් දන්නවා. එහෙම කෙනෙක්ගෙන් අහුවොත් ඔයාලට ගමනාන්තය දක්වා යන්න පුළුවන් වේද කියලා එයා කියයි. මට ලොකු විශ්වාසයක් තියෙනයි. මේ වාහනේ මොන හරි ප්‍රශ්නයක් આવත් මම හදාගන්න දන්නවා කියලා. මම අහනවා අපේ ජීවිතය අවසාන වෙන්න කලින් ජීවිත අවසානයේ දක්වා සාර්ථකම ජීවිතයක් ගත කරන්න පුළුවන් අර්ථවත්ම ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා විශ්වාසද දීර්ඝ ගමනක් ඒක දීර්ඝ ගමනකට පිළිපන් අයගෙන් අපි අහනවා සාර්ථකම ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාසද කියලා හ්ම් හුඟක් කට්ටියට කියන්න බෑ විශ්වාසයි කියලා. කොතන හරි අසාර්ථක වෙන්න පුළුවන් කියලා බයක් තියෙනවා. ඇයි ඒ? රේඩියේටරේට වතුර ටිකවත් දාගන්න දන්නේ නැහැ. පැච් එකක් ගියොත් ඒ කියන්නේ තමන්ගේ සිතේ තමන්ට හානි වෙන දේවල් ගොඩ නැගෙනකොට ඒවා අයින් කරගන්න දන්නේ නැහැ. හිත ලෙඩ වෙනකොට හොඳ කරගන්න දන්නේ නැහැ. හිත හිත ගැටලුකාරී තත්ත්වයන් වලටපත් වෙනකොට ඒක එතන තරහෙන් පීඩිත වෙනකොට ඒක අයින් කරගන්න දන්නේ නැහැ. තරහෙන් ගොඩාක් පිළිතුරු හිතලා හිතලා බලන්න ඕන නිකන් තරහා යන හැටියට පස් හය දෙනෙක් එකතු වෙලා සැලසුම් කරලා තරහා ගැස්සුවොත් දිගටම සමහරට පොල්ලා කරගෙන කෙනෙක්ව මරන්න ඉඩ තියෙනවා ඒ තරමට නේද මැරෙන්නම ගහන්න ඉඩ තියෙන එක දිගට කවුරු හරි කරොත් මේ වැඩේ අපිට හොඳක් තියෙන යන්තම් නේද වාසනාවට මේ බේරිලා ඉන්න බේරිල්ල නේද එක දිගට තරහා ගස්සන්නේ නැහැ කවුරුවක්වත් ඒ හ්ම් එහෙම නෑ නේද ටිකකින් ආය හරියන ඒවා තියෙන එකක් කරාට හම්බෙලා ඒ වගේ හිතන්න මේ ජීවිතයේ තරහ යනකොට තරහ අඩු කරගන්න. කම්මැලිකම් වෙනකොට කම්මැලිකම් අඩු කරගන්න. හරිද? ඊර්ෂ්‍යාව වෙනකොට ඊර්ෂ්‍යාව අඩු කරගන්න. නොසන්සුන්කම් වෙනකොට නොසන්සුන්කම් අඩු කරගන්න. හ්ම්. ක්‍රෝධය, වෛරය, මාන්නය වෙනකොට ඒවා ටිකක් හරි අඩු කරගෙන ගමන ඉස්සරහට යන්න. අදිෂ්ඨානය අඩු වෙනකොට අදිෂ්ඨානය වැඩි කරගන්න. වීරිය අඩු වෙනකොට වීරිය වැඩි කරගන්න. ඒ වගේ තමන්ගේ හිතේ එන අඩුපාඩු සකස් කරගන්න දන්නේ නැත්නම් මේ දීර්ඝ ගමනකට පිළිපන් දීර්ඝ කියන්නේ මේ මරණකම් විතරද මේ ගමන? නෑ නිවන් දකින්නකම් සංසාරයේ දීර්ඝ ගමනකට පිළිපන් අපි හරියට අතරමං වෙනවා. හරියට අසරණ වෙනවා. ඒ අසරණකම කොච්චරද කියනවනම් සමහර වෙලාවට මරණින් මත්තේ හරකෙක්, බල්ලෙක්, බූරුවෙක්, ඉබ්බෙක්, කුකුලෙක්, නරියෙක් කියලා පුදින වෙලාවකට. ඒ හිතේ තියෙන අසරණකම් හින්දා. කර කියා ගන්න දෙයක් නැතුව ඊට පස්සේ ඊටත් වැඩිය දුක් විඳිනවා. ඉතින් ආය මිනිස් වෙලා උපදිනවා. ඒත් ඒකුත් පීඩාකාරී තැන්වල උපදිනවා. හරියට මිල මුදලක් නැත් තැන්වල උපදිනවා. යමක් කමක් නැති වෙන්න. දුක් විඳින්න වෙනවා. හොරකම් කරන්න වෙනවා. ඒ වගේ බොහෝ ප්‍රශ්න සහගත තත්ත්වයන් සංසාර ජීවිතේ ඇති වෙන්නේ මෙන්න මේ Taman තුලින් Taman දැකලා Tamanගේ අතුලාන්තය ගවේෂණය කරලා ඒ අතුලාන්තය ගවේෂණය කරමින් අඩුපාඩු සකස් කරගන්න Tamanගේ හිත ස්පර්ශ කරලා එහි අඩුපාඩු සකස් කරගන්න උත්සාහයක් ගන්නෙ නැහැ. හුළඟ යන කොලයක් වගේ ජීවත් වෙනවා. මොකද හුළඟ යන කොලේ කියන්නේ. කොලේට තියෙන ඉතින් ඔහේ ඉන්න. නේද? හුළං එන එන අතට ගියාය. මටත් තියෙන්නේ ඔහේ ඉන්න. උදේට මොනවද හිතෙන්නේ ඒක කළාය. දවල්ට මොනවද හිතෙන්නේ ඒක කළාය. හිතට හිතන හිතන හිතන දේ කර කර ඉන්නවා බොහෝ අය. හරි? ඉතින් මෙන්න මේවෙන් අත මෙදෙන්නට අපි මූලික පුහුණුවක් ඇති කරගන්න ගොඩ කතා කරලා තිබුණා සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ගැන පසුගිය දේශනා මාලාවල් වල. ඒකින්ද නැවත ඒක කතා කරන්නේ නැහැ කියලා කිව්වා. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා සක්මන් භාවනාව ගැන. මේකෙන් ලැබිය හැකි පුහුණුව ගැන. ඉතින් ඒකින්ද අදත් අපි ඒකේ අඩුපාඩු සහිතව සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මම හැමෝටම කිව්වා දැන් ඉතින් ඇති හිටියා හොඳටම ලොකු වියදමක් යන්නේ නැහැ. අය දැන්වත් සක්මන් මළුවක් ගෙදර හදාගන්න කියලා. ඇයි කම්මැලි? හරි. ඔච්චර දේවල් කරන් ලැජ්ජා හදන්නේ. සක්මන් මළුවක් හදාගන්න ලැජ්ජා හද. අපේ තරුණ දූල පුතාලට කියලා දෙන්න එක තියෙන ප්‍රයෝජනය. හරිද? ගෙදර සක්මන් මළුවක් තියෙන්න ඕනේ. පුංචි භාවනා ආසනයක් තියෙන්න ඕනේ. ලස්සනට ඒක හදන්නකෝ. ඒක බෞද්ධ අනන්‍යතාවයක්. හරි 10ක් හරි කමන්නේ. 15ක් විතර තියෙනවා නම් 20ක් විතර තියෙනවා ගොඩක් හොඳයි. ඉඩ නැත්තම් පොඩියට හරි හදා ගන්නවා. නැත්තම් අඩුම ගානේ ගෙදර ටයිල් පොලවක අර දිග පාවිසක් හරි දාගන්න ඕන తాවකාලිකව හරි. දාගෙන සක්මන් කරන්න ඕනේ. සක්මන් කරනවා කියන්නේ නිකන් මේ හැට මෙහාට ඇවිද ඇවිද මේ ව්‍යායාම කිරීමක් නෙවෙයි. මං අපි ඊයේ සාකච්ඡා කරා එක හොඳින් අපේ ශරීරයේ දැනීම් එක්ක වාසය කිරීම කියලා. කෙටියෙන් මතක් කරන්නම්. ඊ අපි දීර්ඝ විස්තරයක් කරපු හින්දා කයේ දැනීම මොකද මේ හිත පුහුණු කරන්නේ කරන එකයි කරන්නේ. හිත එක අරමුණක තියාගන්න හුරු කරන්න ඕනේ. පුහුණු කරන්න. මේක ඉඳගෙනම භාවනාවක් විදිහට කරන්න හරිම අමාරුයි හුඟක් අයට. එහෙම කරන්න පටන් ගන්න සමහර අය හිත නොසන්සුන්ව ඉන්න අය ඒකලා ඒකෙන් දැනන පීඩාව දැනුනහම මේ භාවනාවකට ඉඳගෙන බලන ටිකක් භාවනා කරලා බලන ගොඩක් කටි භාවනා කරන්න මාත් කරලා බලන්න ඕන. මෙලෝ දෙයක් හරියන්නේ එයා හිතා ගන්නවා මේ භාවනාව අපේ අම්මේ මං නම් ආයේ කවදාකවත් කරන්නේ නැහැ මට ඕක හරියන්නේ නැහැ කියලා. හරි. එහෙම නැතුව අපි මේක ක්‍රමානුකූලව මේකට මූලික පියවරක් විදිහට සක්මන් භාවනාව කරන්න කියලා මම කිව්වා. ඒ වගේම ඉරියාපත අනුව කටයුතු කරන්න දිගට දිගට කරන අයට මම උපදෙස් දුන්නා. දැන් මේ දෙකම ආය සමතරයක් මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරනවා. කොහොමද මේක කරන්න කියලා. මේ මතකද කිව්වා මේ අපේ ඇගේ දැනීම දැනෙන්නේ හිතේ තෙන්ට යදුනොත් විතරයි. හුස්ම කියන එක මේ දැන් මෙච්චරලා දැනුන්නේ හැබැයි දැන් අවධානය යොමු වුණොත් දැනෙනවා. නේද? මෙච්චරලා දැනන ඕන දැන් දැනෙනවා. ඒ දැන් මම කිව්වනේ. කිව්වට පස්සේ අවධානය යොමු වුණොත් දැනෙනවා. ඒක අනිත් පැත්තට කතා කරනවා අපි. කියන්නේ අවධානය යොමු වුණොත් විතරයි දැනෙන්නේ. එහෙනම් දැනෙනවා කියන්නේ අවධානය එතන තියනවා කියන එක. ලෝකේ හැම තැනම දුවන හිත. ලෝකේ හැම තැනම දුවනවනේ අපේ හිත. එක තැනක ඉඳගත්තාම යාන දිශාව දිශා අනු දිශා හොයන්න නැහැ. මේ බම්බයක් විතර වෙච්ච ශරීරය විතරක් තියාගන්න තියාගන්න පුළුවන් උනත් ඒක දක්ෂකමක්ද නැද්ද? ඒක ලොකු ජයග්‍රහණයක්. හරි. ඒ හින්දා මොකද කරන්නේ? අපි මේ ශරීරයේ දැනීමට හිත යොමු කරනවා. සක්මන් කරන ගමන් ඇවිදින ගමන්. ඉතින් තීරුවක් හොයාගන්නවා අඩි 20ක විතර තීරුවක් අපි හදාගත්තට පස්සේ මේ සැරේ නැගිටලා එක අයිනකින් හිටගෙන හොඳට පාත බලාගෙන හිත විසිරෙන්නේ නැති වෙන්න හරිද? පාත බලාගෙන අඩි 3ක් විතර පේන ගානට ඇස් අඩවන් කරගෙන හිමීන්සරේ කකුලක් උස්සනවා. හරි දැන් ඊයේ දවසේ අපි මේක දැනගත්තට පස්සේ කරපු අයට නැවත මේක හොඳින් කරන්න පුහුණු වෙන්න ඕන හින්දා මම අද දවසෙත් මේක පිළිබඳව විස්තර කරන්නේ. එතකොට එක කකුලක් උස්සනකොට මේ කකුලට බර දැනෙනවා. මේ දැනීමේ හිත අදිෂ්ඨාන කරගන්නවා මේ දැනීමේ විතරක් හිත තියාගන්නවා කියලා. මේකට වැලි පොලොක් වුණොත් බොහොම වටින්නේ ඇයි? දැනීම වැඩි. ඇනෙනවා වැඩි. ඒ ඇනෙන දැනෙන දේවල් හෝ ඇවිදිනකොට මේ මසල්ස් වල යම් කිසි දැනීමක් තියෙනවා. කකුලේ ඇවිදීමේ ක්‍රියාවලියත් එක්ක. ඒවට විතරක් හිත තියාගෙන ඒවා විතරක් දැනි දැනි මම ඇවිදින්න පටන් ගන්නයි යන්නේ. ඒවා දැනි දැනි ඇවිදිනවා නම් හිත ලෝකේ හැමතැනම යන්න පුළුවන්ද? බෑ. නේද? හිත හැමතැනම යන්න බෑ. ඇයි? හිත ගියොත් මේවා දැනෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. හිත කොහේ හරි ගියොත් මේවා දැනෙන්නේ නැහැ. එහෙනම් මේ දැනීමටම ඉතින් හිමීන් කකුලක් සරල මේ කකුලට බර එනවා. එතකොට මේක යනකොට මේ මස් පිඩු වලට දැනෙනවා දැන් අරන් ගියා කියලා තියෙනකොට තියෙනවා කියලා දැනෙනවා. ඔන්න දැන් ඉස්සෙල්ලා ඇඟිලි කොටස තිබුණා නම් වැලිය යනවා දැනෙනවා. විලුඹ තියෙනකොට දැනෙනවා. ඒත් එක්ක මේක ඉස්සෙනවා. ඉස්සෙන බව දැනෙනවා. නේද? අරගෙන යනකොට නේද? මෙහෙම යන බව දැනෙනවා නේද? අන්න එහෙමයි. ඒ විදිහට හිමින් යන්න පුළුවන් අඩුම හිමි. මේක මේ ශරීරයේ මහත අඩු කරගන්න කරන එකක් නෙවෙයි. ශාරීරික අභ්‍යාස වෙනම එකක්, මානසික අභ්‍යාස වෙන එකක්. සමහර අය ඒක ඒක සක්මන කියලා හිතාගෙන වේගයෙන් කරනවා. හරි එහෙම නේ. Tamanට පුළුවන් අඩුම වේගයකින් ඉතාම හිමින් මොකද කරන්නේ? මේ දැනීම් වල විතරක් හිත තියාගෙන මේක මං ඊයේ කියලා දුන්නේ පාපැදියක් පදින්න බැරි කෙනෙක් පාපැදියක් පදින්න පුරුදු කරනවා වගේ වැඩක්. දන්නවනේ ඉස්සෙල්ලා මොකද වෙන්නේ තල්ලු කරගන්නවත් බෑ. ඒ වගේද මේක මම කියන මේ විදිහට මේ දැනීමේ හිත තියාගෙන අඩි දෙකක් යන්න බෑ. මොකද වෙන්නේ වැටෙනවද? වැටෙනවා. කොහෙද? සිත යනවා වෙන කොහේ හරි. හරිද? අන්නේ ගිය ගමන් ආයසරයක් කෙලින් හිටගෙන නෑ මම යන්න දෙන්නේ නෑ කියලා ආයෙ මෙතෙන්ට ගන්න ඕනේ. ආයෙ හිත අරගෙන ආයෙ වෙදිනවා. මේක හරීම රසවත් වැඩක්. හරිද? මම ඒකයි කියන්නේ මේක රසවත් වැඩක්. මේක බොහොම අපි නොකරපු බොහොම ලස්සන භාවනාවක් ආරම්භ කරන්න සමතයක් ආරම්භ කරන්න හොඳ ක්‍රමයක් මේ. ඇයි නිින්ද යන්නේ නැහැ නැත්නම් ඉඳගත්ත ගමන් නිදි යනවායි එදපා වෙනවායි කකුල් දෙනවායි රටේ නැතිවනේ. ඒ මොකක්වත් නැහැ. එහෙනම් මොකද කරන්නේ? මේ විදිහට මේක තුලම හිත තියාගෙන දැන් උන අඩි මගේ සීමාව මම දාගත්ත සීමාවට ගියා. ගියාට පස්සේ හැරෙනවා. හැරෙනකොට වැලිය ඇඹරෙනවා දැනෙනවා. ඉතින් හැරෙනවා. හැදලා ආයසරයක් මොකද කරන්නේ? අද ඉස්ස අඩවන් කරගෙනම ආය මේ පැත්තට එනවා. ආය මේ පැත්තට එනවා. අඩි 10ක් යන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. හිත කොහෙවත් යන්න දෙන්නේ නැතුව අඩි 10ක් යන්න පුළුවන් නම් ඔය දැනීමේ හිත යොමු කරගෙන ලොකු ජයග්‍රහණයක්. මම අභියෝග කරනවා වැඩි දෙනෙකුට අඩි 10ක් යන්න බෑ කියලා. හරිද? දැන් කරලා බලන්න ආසයි දෙනවද? ආ බලකෝ ආන්දර කිව්ව නැත් 10ක් යන්න බෑ කියලා. හරිද? අමාරුයි. බොහොම අමාරුයි. හිත එක එක තැන්වල දුවනවා. හිත දුවපු ගමන් ආයතරයක් මේකට ගන්නවා. හරි. හැබැයි හරියට පුහුණු කරන කෙනෙකුට මේක ඉක්මනින් පුහුණු වෙනවා. අන්න ඒකත් එක්ක අපි භාවනාවකට ඉඳගත්තොත් දැන් හරි. හරි දැන් ඉරියව්ව ගැන මම භාවනා ඉරියව්ව ගැන කියලා කියලා දුන්නා. එතකොට ඒ ඔක්කොම දැන් දන්න කෙනෙකුට ඔන්න ආරම්භක භාවනාවක් විදිහට මේ සක්මන කරගන්න. හරිද? එතකොට මේ විදිහට අපි ඇත්තටම බලන්න මේ හුරු කරන්නේ එක තැනක හිත තියාගන්න. මෙයාව අපි එක තැනක තියන්න හුරු කරලා නැහැ. හරිද? චලනයක් එක්ක මේක හුරු කරනකොට එකපාරටම පහසුයි. නැතුව එක අරමුණක හුරු කරන්න ගියාට ගොඩාක් අපහසුයි. ශාරීරික චලනයක්නේ හුස්ම කියන්නේ. ඒකයි හුස්ම තියාගෙනත් මේක පුරුදු කරන්නේ. නමුත් එතෙන්ද නිදිමත වෙනවනේ. හරිද? එතෙන්ට යන්න පෙර මූලිකම භාවනාවකට අවතීර්ණ වෙන්න මේ සක්මන් භාවනාව ඉතාම වටිනවා. හරි. ගොඩ වෙලා කරන්න පුළුවන් අනිත් එක. හරි. එතකොට මොකද කරන්නේ? ඔන්න ඔය විදිහට මේක කරගෙන යන්න ඕනේ. මේකෙදි ගොඩාක් තේරෙන හුඟක් අයට තේරුම් ගන්න ඕනේ අපි අපිව තේරුම් ගන්න කියලා මම කියන්නේ. සමහර අය මම ඉතින් ඔය දේ දැන් සක්මන්ට දානවා කියන්නකො. දාලා ඉතින් මම ඈත ඉඳන් බලන් ඉන්නවා කියලා තියා. ඉතින් කට්ටි යනවා. එහෙම කරගෙන ගියා. අර අයිනට ගිහිල්ලා හැරෙනවනේ. හැරෙන ටිකට මොකද කරන්නේ? හැරෙන ටිකට හොරෙන් බලනවා. ඒ ටිකට හරි හොරෙන් බලා ගන්න ඕනේ. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ලෝකය දකින්න නැතුව ඉන්න තියෙන අමාරුව ගැන තණ්හාව. <laughs> දැකීමේ තණ්හාව. මොනවා හරි දකින්න ඕන අපිට හැම වෙලේම කාලා කාලා කාලා කාලා පුරුදු වෙලා තියෙනවා. හරි රූප කනවා, ශබ්ද කනවා, මේ ඇහෙන් රූප කනවා, කනෙන් ශබ්ද කනවා. ඒ ඒ බඩගිනි වගේ හරියට නිකන්. ඉන්න බෑ ඒකට තමයි කියන්නේ තණ්හාව කියලා. හරිද? ඒකින්ද මේක ඒකාග්‍ර කරගෙන ඉස්සරහට ගියොත් ඇත්තටම යම් එකක භාවයකට හිත පුරුදු කරනවා. ඒක මම ලොකු ජයග්‍රහණයක් කියලා කිව්වේ පරාසය බලන්නකෝ. ලෝකේ හැමතැනම ගිය හිත මේ බඹයක් විතර වෙච්ච ශරීරේ. ලොකු පරාසයක් අඩු කරලා මේ. හරිද? එක තැනකට ගොනු කරන්නයි මේ හදන්නේ. ඒක ලොකු පරාසයක් අඩු කරලා තියෙන්නේ මේ. අපිට ඇත්තටම කවදා හරි තේරුම් ගන්න තියෙන්නේ බඹයක් විතර වෙච්ච එකේ ක්‍රියාකාරීත්වය. එහෙනම් ඒකේ ක්‍රියාකාරීත්වය නම් තේරුම් ගන්න තියෙන්නේ මෙතේ මේ ඇත්තටම බැසගත්තේ කොතෙන්ද? හිත. තේරුම් ගන්න ඕන තැනකට. යමක් අල්ලගත්ත වෙනවා. ඒක මේක පැය දෙකේ තුනේ පුරුදු පුහුණු කරන්න. හරිද? මේක පැය දෙක තුනේ පුහුණු පුහුණු කරන්න ඒක ඒ දැනීමට හිත තියාගන්න. එතකොට ඒකත් එක්ක මම කියවා එක දිගට භාවනා කරන කෙනෙකුට මේකෙම වර්ධිත අවස්ථාවක් තව තියෙනවා කියලා. ඒකත් පැහැදිලි කරගත්ත මදිහින්ද මම නැවත කියනවා පාරයන්ක ඉඳගෙන භාවනා කරන කෙනා ඒ භාවනා කමටහනේ අපහසුකම් ආපුවාම මොකද මම කරන්න කිව්වේ එතකොට ඒක වෙහෙසින්ද මේක දැන් බෑ හිතෙනවා නැගිටින්න හිතෙනවා නැගිටිනවා මොකද කරන්නේ ඉක්මනට ඇස්සරලා බට විතර බලලා තේ බීලා අවිල්ලා කට්ටියත් එක්ක කතා කරලා එනකොට ආයෙ මොකද වෙන්නේ ආයෙ විසිරලා දෙන ආයෙ මුලින් ඉඳන් වැඩේ කරන්න ඕනේ දැන් මොකද කරන්නේ තමන් මොකක් හරි අනිත්‍ය භාවනාවක් අනාත්ම භාවනාවක් නැත්නම් ආනාපාන සතිය මොකක් හරි කරගෙන දැන් ඉතින් නැගිටින්න මෙතන බෑ හරි අමාරුයි එක්ක කායික අපහසුකම් එක්ක මානසික අපහසුකම් ඒ වෙලාවේ වතුර බෝතලේ ගන්න හිතුනොත් ඇස් ඇරලත් අදින් බලන්නේ නැහැ බාගෙට ඇස් අඩවන් කරලා මේ භාවනා කරේ කියලා මෙහෙම ඇස් අඩවන් කරලා අරගන්නවා දැන් මේ අත උස්සන්න ඕන වතුර බෝතලේ ගන්න කොහොමද කරන්නේ අත මෙහෙම උස්සනවා කොහෙද හිත තියාගන්නේ භාවනා කමට අනයින් කරනවා ඒක අමාරු හින්දානේ හැබැයි හිත විසිරෙන්න දෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? අතේ දැනීමේ හිත තියාගන්නවා. හරිද? දැන් මෙහෙම වෙනදා වගේ නෙමෙයි මේ අත උස්සනකොට මේ අතෙන් උඩට ආපු බව දැනෙනවා. සමහර අය මේ වෙලාවේ මෙන්න මෙහෙම කරනවා. ගෙනියනවා, ගෙනියන අත ඔසවනවා, ඔසවනවා, ඔසවනවා, ඔසවනවා කියලා වචනෙන් කියනවා. මම දකිනවා පරිපුගෝනිය. හරිද? මට කාට හරි කවුරු හරි මගෙන් අහනවා මොනවද දැක්කේ කියලා. අන්න එතකොට නේද පරිප්පු කියන වචනේ මම කියන්නේ. එතකම් මගේ හිතෙන් මම පරිප්පු පරිප්පු පරිප්පු කියලා කියනවත් දැක්කම. නේද? තේරෙනවද දන්නේ මම කියන්න හදන එක. මම දකින අලගෝනියා. දැක්කම අලගෝනියක් බව දන්නවා. සංඥාව තියෙනවා. හඳුනා ගන්නවා. නේද? කවුරු හරි මම අහන මොනවද දැක්කේ? කාට හරි කියන්නයි ඕන වෙන්නේ අලගෝනියක් කියලා. එතකම් මං හිතෙන් කියනවා අලගෝනියක් අලගෝනියක් කියලා. හා. එහෙනම් මට කාට හරි කියන්න ඕන නම් ඔසවනවා ඔසවනවා කියලා හිතෙන් කියවන්න ඕනේ. එහෙනම් ඔසවන බව දන්නවා නම් ආයෙ කියන්න ඕනද? නෑ හැබැයි මම දන්නවා. ඒතර සක්මන් කරද්දි සමහර ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා ඒකේ පොඩි භයානකමක් තියෙනවා. හරිද? පොඩි භයානකමක් තියෙනේ භයානකම තේරුම් ගන්නේ මම ඒක අද දවසෙත් මේක ආයෙ කරන්න ඕනේ කියලා මට තේරුණා ඊයේ මම කිව්වා මදි කියලා බුද්ධ වන්දනාව කරනවා නේද? ගාථා ටික ඔක්කොම කියනවා නේද? හිත ගාථාවලමද තියෙන්නේ කියද්දී. ඔක්කොම ගාථා ටික කිව්වා බුදුහාමුදුරුවෝ නම් රැවටෙනවා අපි කිව්වා කියලා. නේද? දෙවියොත් අහන් ඉන්නවා නම් රැවටෙනවා. හැබැයි අපේ හිත කොහෙද? මොනවා හරි කල්පනා කරන්න ගේට්ටු ඇරියද ළමයි ආවද වගේ ගාත වරදින්නේ නැහැ. වචනෙට හුරු වුණාම මොකද වෙන්නේ? හුරු වෙච්ච වචන ටික යනවා. මේ විදිහට මේ සක්මනේ ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබන මුලදීම කමන්නේ. හැබැයි මේකට හිර වුණොත් මොකද වෙන්නේ? මෙයා හිතට ලෑස්ති කරන එහෙනම් ඔයා ඔසවනවා, ගෙනියනවා, තබලා ඉන්න. මං මම යන්න ඕනට යන්න. එයා මේ වචන තුනට මාව හිර කරලා යනවා. එයා බලන්නෙම යන්න. හැබැයි දැනීමට හිත යොමු කරගෙන හිටියොත් යන්න හම්බෙන්නේ නෑ අල්ලලා කොටු කරගත්ත වෙනවා. මං කියන හින්දා පිළිගන්න එපා. හරිද? අපේ ක්‍රියාකාරීත්වය දිහා බලලා පිළිගන්න. හරිද? ලොකු සමාධියකට එන්න ඕන නම් දැනීමට හිත යොමු කරන්නට ඕනේ. එහෙනම් මෙයා මොකද කරන්නේ දැන් භාවනාවේ නැගිටිනකොට හිමසාරේ අත මෙහෙම උස්සනකොට දැනි දැනි උස්සනවා. වතුර බෝතලේ නම් ගන්න ඕන මෙහෙම වතුර එක අල්ලනකොට දැනෙනවා. ඒ දැනීමේ විතරක් හිත තියාගෙන වතුර එක ගන්න මෙහෙම ගන්නකොට දැනෙන බොහොම හිමින් මේවා කරන්න ඕන භාවනා කරන කෙනා. හරි මේ අපේ කට්ටිය ආරම්භගෙන ඉන්නේ. මං කියන්නේ භාවනාවෙන් අයින් වෙලා සාමාන්‍ය ජීවිතේ ඉතා කාර්යක්ෂම වැඩ කරන්න. භාවනා කරන කාලය තුල සති භාවනාවක් කරනවා නම් ඉතාම හිමින් තමන්ගේ හිතට යොමු කරගෙන ඉන්න. මේක මේ දෙක පටලගෙන. හරි සමහර අය භාවනා කරන අය වුණාට පස්සේ මොකද කරන්නේ? ගෙදර වැඩ කාත් එක්ක හරි කතා කරත් කොහොමද? හ්ම් හ්ම්. එපා වෙනවා එතකොට. ඈ ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ හ්ම් වැඩේ හින්දා අනිත් මිනිස්සු කල්පනා කරනවා භාවනා කරන අය ධර්මය හදාරන අය නිකම් මේ මෙලූ වැඩක් කරගන්න බැරි අකර්මන්නේ මිනිස්සු කියලා. ඒකින්ද සමහර තරුණ දෙමාපියෝ තමන්ගේ තරුණ දරුවන්ට අම්මෝ භාවනා නම් බෑ මෙයා මෙයා නේද සම්පූර්ණයෙන්ම විනාශ නෑ. ඊටා කාර්යක්ෂම ඊටාම ක්‍රමානුකූලව තමන් යන අරමුණට යන්න තමන් ගැන දන්න කෙනෙක් භාවනා කරන කෙනා. හරි හැබැයි අවශ්‍ය වෙලාව තියෙනවා නම් ඊටාම හිමින් තමන්ගේ වැටික අවශ්‍යතාවය අනුව කරනවා. එහෙනම් මොකද කරන්නේ? ඊටාම හිමින් මේ වතුර එක බීලා දැන් නැගිටින්න ඕන වෙලා තියෙන්නේ. හරිද? කොයි වෙලාවටද මේ සති භාවනාවකින් වෙලාවට. හරිද? ඒ වෙලාව උපරිම හිමින් වැඩ කරන්න ඕන. ඇයි? අරමුණ තියෙන වැඩ කරගන්න එක නෙවෙයි. නේද? එහෙනම් යා බොහොම හිමින් දැන් නැගිටින්න හදන කරත් යා මෙහෙම අත තියෙනවනම් අත තියෙනකොට මේ අත ගන්නකොට තියෙන බව දන්නවා. හරිද? පොළවෙන් ඉස්සෙනකොට ඉස්සුන බව දන්නවා. නැගිටිනවා. හරිද? අපි නාන්න යන්න තියෙන කියලා. ඉතින් මෙයා වටපිට බලන්නේ නැතුව හිමීම යන්න බෑ නාන්න යන්න තියෙනවා. ටිකක් දුර යන්න තියෙනවා නම් ගොඩක් හිමින් යන්නේ. සාමාන්‍ය හිමින් පුළුවන් තරම් මේ කය තුල විතරක් හිත තියාගෙන නාගන්න යනවා. නාන්නේ කොහොමද? හරිද? හැම වතුර බිඳුවක්ම වැටෙනකොට ඇඟට දැනි දැනි දැනි දැනි ඒකේ ශාරීරියේ දැනීම තුල විතරයි. දන්නවද? එදාට ඒක හොඳට පුහුණු කරලා නාපු දවසට තමයි තේරෙන්නේ මම මීට කලින් කවදාකවත් නාලා නැහැ. හරිද? ඒ කියන්නේ මම නෑම කියන එක විඳලා නැහැ. හරියට මෙහෙම ඇවිද්ද දවසට තමයි තේරෙන්නේ මම මීට කලින් කවදාකවත් ඇවිදීම කියන එක අත්දැකලා නැහැ මම ඇවිදලා. නෑම කියන එක සම්පූර්ණව ශරීරයට දැනෙන්න නාන්න පුළුවන්. එදාට තේරෙනවා නෑම කියන එක මොකක්ද කියලා. තේබුණා කියන එක. කනවා කියන එක. හරිද? ඒ විදිහට හිතේ දැනීමට හිත යොමු කරගෙන කෑවොත් අතින් මෙහෙම අල්ලලා පොඩි කරන වෙලාවෙ ඉඳන් එතන දැනෙන ඔක්කොම ටික. ඊළඟ මෙතනින් ඇතුල් වෙන වෙලාව මේ මේ ටික දැනෙනවා. දිවට ගෑවිච්ච වෙලාවෙ ඉඳන් ඒ සියලු ක්‍රියාවලිය දැන්ලා බඩට වැටෙන එකේ ඉඳන්ම දැනි දැනි දැනි දැන හිත කොහේවත් යන්නේ නැතුව මේ මේ ක්‍රියාවලිය අත්විඳින්න පුළුවන්. කවුරුන් හිතන්නේ මේකේ තේරුම මොකද්ද කියලා. පළවෙනි තේරුම තමයි මේ වේදනාවල් ටික අත්විඳින්නේ අපි. පළවෙනි තේරුම තමයි හිත ඒකාග්‍ර කරගන්න ලොකු උදව්වක් වෙනවා. දෙවෙනි තේරුම තමයි හිත විසිරෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ඔය ක්‍රියාවලිය වේදනා ටික වෙන් කරගෙන ඒක විදර්ශනාවට හරවන්න ඊළඟ වෙන විදර්ශනා කමටහනක් කරන වෙලාවක ඉරියාපතය විදර්ශනාවට හරවන්න පුළුවන්කම තියෙනවා. ද ලොකු ප්‍රයෝජනයක් තියෙන එකක්. අනිත් එක තමයි අපිට එක දිගට පරයන්ක ඉඳගෙන භාවනා කරන්න අමාරු කෙනාට නැගිට නැගිට සක්මන් කර කර සක්මන් කර කර ආයෙ ඉඳගෙන භාවනා කරනවා ආය දෛනික සියලු ක්‍රියාවලින් ඔන්න ඔය වගේ අභ්‍යන්තරගත වෙලා කරනවා. මම ඒකෙන්ද හැමෝටම කියන දින 10ක් 5ක් කොහේ හරි භාවනාවකට ගියා නම් හැන්දෑවේ 6ට 4 ෆෝන් එක අතර ගන්න එපා. සම්පූර්ණයෙන් භාවනාවෙන් අයින් වෙන්න එපා. දෛනික වැඩ කරද්දී ආය නිදහස් වෙන්න එපා. අමාරුවෙන් හරි මේක අසින්න බලන්න. හරිද? එහෙම වුණොත් එහෙම තමන්ගේ සමාධිය ඉක්මනටම ආය මුල ඉඳන් හෙට උදේ ආය පටන් ගන්නකොට ආය මුල ඉඳන් ලොකු කාලයක් යනවා. මේ විදිහට අභ්‍යන්තරගත වෙලා ජීවත් වෙන්න පුරුදු පුහුණු වුණොත් සති භාවනාවක් කරන කෙනෙකුට මං කියන හින්දා කරලා බලන්න දවස් එකහමාර දෙක යනකොට ලොකු සමාධියක් අත්විඳින්න පුළුවන්. හරිද? ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් අත්විඳින්න පුළුවන්. මේක එහෙමමයි. ඇයි? මෙයාව කොටු කරලා කොටු කරලා කොටු කරලා ඉක්මනට පුහුණු කරනවා අපි. ඒකත් එක්ක තමන්ගේ ඉඳගෙන කරන්නේ භාවනා කමටහන. අද ඉඳලාමත් ගුරුවරු මොකද කරන්නේ? අනිත්‍ය කමටහනන් කරන්නේ. අර ඊට පස්සේ නැගිටලා කරන හැම ඇතිවෙන හැම වේදනාවක්ම අනිත්‍ය බව පසක් කරමින් අනිත්‍ය බව අපි ඊළඟ සතියේ කතා කරනවා මේක කොහෙද ධර්මයේ තියෙන්නේ මම මේ කියන ක්‍රමය කියලා. හරිද? අපි මේ සතියේ කතා කරා මේක මේ ප්‍රායෝගිකව කරන විදිහක් ගැන. නමුත් මේක මේක කොහෙන්ද අපිට හම්බෙන්නේ කියලා මේ හැම ඉරියව්වක්ම මේ විදිහට අරගෙන යන කමඨහන කොහෙද තියෙන්නේ කියලා අපි ඊළඟ දවසේ කතා කරන සතිපට්ඨාන දේශනාවේ තියෙන්නේ කොහෙද? සති සම්පඤ්ඤණින් අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විසේ ලෝකිතේ සම්මිජිතේ ප්‍රසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායතේ සායතේ උච්චාර පස්සාව කම්මේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවයේ කියලා බුදුරජාන් වහන්සේ අපි කරන ඔක්කොම ඉරියව් ටික ඔය ඉරියව් ටිකේ තියෙනවා. ඔය මම කියපු වචන ටිකේ. හරිද? අපි කරන සියලුම ඉරියව් ටික. ඔය කිව්ව ටිකට අන්තර්ගතයි. හරි රස විඳීමේදී අසීතේ පීතේ කායිතේ සායිතේ හයියෙන් යම කපද්දී රස විඳිද්දී ඔක්කොම. එහෙනම් මේ සියලු ඉරියව්වලදී සම්පජානකාරීව වාසය කරන්න නුවණින් වාසය කරන්න කියන එක. ඉතින් එතන ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ ඔන්න ඔය කමටහනටම ගෝචර වෙන විදිහට සියලු ඉරියව් ටික පැවැත්වීම. හරිද? එතකොට අන්න එහෙනම් ඒක ගැන අපි කෙටි ඉතාලම දීර්ඝ විස්තරයක් ඊළඟ විදර්ශනා වැඩසටහනේදී සිදු කරගමු. නමුත් මේක අත්හදා බලන්න කියලා මම කියන්නේ. ඒකෙන්ද නිවසේ සහ භාවනා කරන අය මේකේ තියෙන රසවත්භාවය නැති කරගන්න එපා. මේ භාවනාවේ මේ විදර්ශනාවේ තියෙන ඒක බොහොම ඒක මේ කාර්කස හප්පෝ විදර්ශනා හප්පෝ භාවනා කියලා කියන්නේ <laughs> කියවෙන්නේ නැතිව නැවත නැවත ආසහිතන ඒක දුකක් විඳින කකුල් කැක්කුම් විඳින එකක් නෙවෙයි. ඒකයි මම කිව්වේ මුලදී පොඩ්ඩක් පහසු පුටුවක ඉඳගෙන හැබැයි උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තියාගෙන පහසු ඉරියව්වක ඉඳගෙන පර්යංකය පුරුදු වෙනකම් ඉස්සෙල්ලා ඒ විදිහට ඉන්න. හරිද? එහෙම ක්‍රමානුකූලව කයටත් ගතටත් මනා සැහැල්ලුවක් දැනෙන එකක් භාවනාව කියන්නේ ආහාරයක් වගේ. හරිද? ඒක මහා කරුමයක් නෙවෙයි. එහෙම සංකල්පයක් අපිට ඇවිල්ලා තියෙන්නේ දඬුවම් හින්දා. මොනවද දඬුවම්? හතරට නැගිටින්න ඕන ඔක්කොම එකට ඉඳ ගන්න ඕන මම බලාගෙන ඉන්නේ. ඔන්න වැඩේ. හරිද? ඒකනේ වැඩේ වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකේ හොඳකුත් තියෙනවා. හැබැයි පුරුදු වෙච්ච අයට. ඒ වගේ නීති පද්ධතියක් තියෙන තැනට කවදාකවත් පුරුදු නොවිච්ච කෙනෙක් ගිය ගමන් එයාට හිතෙන්නේ මොකක්ද? කුඹුරු කෙටුවා නම් හොඳයි. මීට වැඩිය මීට වැඩිය හොඳයි මේ මේ ඇවිල්ලා දස දුක් විඳාය. හරිද? ආයෙනම් නේද? ඒක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා ඉන්නේ හැම වෙලේම කවදාද දවස් පහ ඉවර වෙන්නේ අනේ අම්මේ මෙතනින් පැන ගන්න හිරේ විලංගු වෙනවා වගේ. හරිද? ඉතින් ඔක්කොම වෙලා තියෙන්නේ අපි මේකට ඇතුල් වෙන ආකාරය. ඕනම දෙයක් ඕනම දෙයක් කෙනෙක්ගේ කෙනෙකුට ඒක යම් වැඩක් ආරම්භ කරන්න ක්‍රමානුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඇතුල් වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක හරීම ලොකුවට ඇතුල් වෙන්න ගියොත් ඒ ඇතුල් වීමෙදීම බය වෙලා දුවනවා. සතෙක් හීලා කරනවා වගේ නේද? බලන්න පුංචි සතෙක් අපේ ගෙදරකට එක වෙන පම්පූස් පැටික් එක්ක කරන් ආවොත් එහෙම එක පාට මෙයාට නේද? ඇඳ උඩට දාලා නැත්තම් පුටුවක් උඩට දාලා එහෙම කරනවා නෑ ඉස්සෙල්ලාම ඔළුව අත ගාලා මොන හරි චුට්ටක් කන්න දීලා නේද? බය අඩු කරලා නේද? ඈත ඉඳන් කන්න ටිකක් දෙනවා. හරි බයයි නා නේද? අපි කන්න ටිකක් දීලා ඈත් වෙලා ඉන්නවා. ආයෙ කන්න ටිකක් දීලා ඈත් වෙලා ඉන්නවා. ආයෙ චුට්ටක් ලං වෙලා කන්න දෙනවා. අන් දැන් එයා අතින් දුන්නත් කන ගන්න ටික ටික ටික ටික පුරුදු වෙන්නේ. අපි එකපාරටම ලොකු වැඩ කරන්න ගියොත් එයා මොකද කරන්නේ? වේගෙන් බය වෙලා දුවනවා දිව්වට පස්සේ මුකුත් කරන්න බෑ. ඒ වගේ මේ හීලා නැති සතෙක් වගේ තියෙන මේ හිතට ලොකු දඬුවම් එකපාරටම දෙන්න යන්න එපා. අද විදර්ශකයෝ කියන අය හිමින් සැරේ තමන්ගේ හිත අවබෝධ කරගෙන හිතත් එක්ක පුංචි පුංචි ගනුදෙනු කරලා ක්‍රමානුකූලව ලොකු දෙයකට ඇතුල් කරගන්න. නැත්තම් වෙන්නේ අල්ලපුවත්තත් නැතුව, පය ගහපුවත්තත් නැතුව මුකුත් නැති වෙන එක මේ ජීවිතයේ ඔය විදිහට සක්මන චුට්ටක් කරලා බලනද ඒ සක්මන තුලින් පවා මහා සතුටක් උපාදනය කර ගන්න පුළුවන්. හරිද? ඒ සක්මන තුලින් පවා මහා සතුටක් උපාදනය කර ගන්න පුළුවන්. ඒකින්ද එවැනි සතුටක් උපදවා ගන්නට මූලික වෙන මෙවැනි ක්‍රමවේද පාවිච්චි කරන්න. ඉතින් මම නැවත වාරයක් මතක් කරන්නේ නිවසේ සක්මන් මළුව හදන්න ලස්සනට පුළුවන් අය ඒක වියදම් කරලා හැදුවත් කමක් නැහැ වටේට සිමෙන්ති ටිකක් එහෙම දාලා වැලි අයින් වෙන්නේ නැති වෙන්න එහෙම නැත්නම් ගඩොල් පෙළියක් තියලා වැලි ටිකක් දාගෙන හදාගන්නත් පුළුවන්කම තියෙනවා හරි ඉතින් එහෙම එකක් හදන්න කවුරු හරි නින්දාවට කතා කරොත් මෙහෙම කියන්න ඔහේ හිතාගෙන ඉන්නේ නේද ඔහේලාය ගෙදරයි අපේ ගෙදරයි දෙකේම තියෙන ශරීරය සකස් කරන්න අර ජිම් වල තියෙන මැෂින් ගෙනලා තියාගෙන දුවන තැන් ඒවා තියෙනවා ඒ තමයි කය හදන තැන. නේද? එන්නකො පෙන්වන්න මේ තමයි කය හදන තැන, මේ තමයි හිත හදන තැන. ඔයාලා හිතාගෙන ඉන්නේ කයක් විතරක් තියෙනවා කියලාද? ඔයාලා ගෙදර කයක් විතරක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න කට්ටිය එහෙනම් ඉන්නේ. එහෙනම් මේ හිත හදන තැන මෙහෙනවා කියලා දෙන්න කියලා කියලාද? හරිද? ළමයින්ට කියලා දෙන්න මේ මේ ඒ ඒකාග්‍ර අරමුණ අපි ඇත්තටම සක්මන පුරුදු කරන ළමයින්ට හිත එකඟ කරන්න පුරුදු වෙනවා. අඩි 10ක් විතර යන්න පුරුදුනා කියන්නේ එයා එක අරමුණක ඉන්න පුරුදු වෙලා. පොතක් බලනකොට එක ඒ අරමුණේ ඉන්න පුරුදුයි දැන්. හරිද? පාඩම් කරන දේවල් මතක හිටනවා වැඩි. යම් ප්‍රශ්නයකදී හිත නොසන්සුන් වෙනවා අඩුයි. ඒ වගේ මහා ලාභ ගොඩක් තියෙනවා. කරන අය තමයි දන්නේ ඒක. හරිද? නිවැරදි හේතු හොයාගන්න පුළුවන්. නොසන්සුන් වෙන්න දෙන නිවැරදි හේතු හොයාගන්න පුළුවන්. නිවැරදි හේතු හොයාගෙන කාට හරි උපදෙස් දෙනකොට අනිත් අයට පුදුම හිතෙනවා. ලොකු පෞරුෂයක් ඇති වෙනවා අපේ ජීවිතේ. තමන්ගේ ප්‍රශ්න තමන් ලස්සනට ලියා ගන්නවා. අනුන්ගේ ප්‍රශ්න බෙහෙලා දෙන්න පුළුවන්. ඒකින්ද මේ වටින පුහුණුව අතහරින්න එපා. අපිට ලැබිලා තියෙන මහා ලාභයක් මේක. ඉතින් ඒකින්ද බෞද්ධ ධර්මයට මහා ආඩම්බරයෙන් කාට හරි කියලා දෙන්න පුළුවන් ධර්මයක් බෞද්ධ ධර්මය කියලා කියන්නේ. මේක අපි මොනවද කියලා දෙන්නේ? මල් පූජා කරන හැටි, ලොකු ලොකු පූජාවන් කරන හැටි, දාන දෙන හැටි නේද? ඒවා තමයි කියලා දෙන්නේ. ඉතින් එපා කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒවට විතරක් සීමා වෙලා හරියන්නේ නැහැ. ඒකින්ද අපේ තරුණ පරපුර නැවත ඉපදෙන කණ්ඩායම් වල වැටෙනවා. නේද? දන්නවද නැවත ඉපදෙන කණ්ඩායම්? ඉන්නවද ලංකාවේ? හරි ඉන්න තැන් තැන් වල බෝන්න ගේන් කීකේ. නේද? මේකින්ද ඒකට හේතුව මේක තියෙන විද්‍යාත්මක පසුබිම මේක තියෙන වටිනාකම මේකෙන් වෙන යහපත කියන්නේ නැතුව අපි මේවා එක එක පුද පූජා වලට ඇදහිලි වලට බාරහාර වෙන්න යොදලා තියෙන ඉඳා. ඒකින්ද වටිනා දේ වටිනා විදිහට පාවිච්චි කරන්න නුවණින් කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන හැම දිනාටම සියලු යහපත උදා කරගන්නට ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා මේ ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත දායක පිරිස නිසාවෙන් එයාගේ දායකත්වයෙන් ඉතින් නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු අය තමන්ගේ ජීවිතයට ධර්ම කරුණත් එකතු කරගත්ත වාරයක් වාරයක් ගානේ ඒ ධර්මය අනුව හිත සැනසෙච්ච සහ තමන් යම් පිළිවෙතක පිළිවෙතක යෙදিলা නිවැරදි වෙච්ච වාරයක් වාරයක් ගානේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට මේ දායකත්ව ධර්ම හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.